සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු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 අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්තසංතාන සකස් කරගන්න ඕනේ අපේ හිතෙන් ඒ ධර්මය නැగిලා යන විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගන්නේ නැතුව අවශ්‍ය කරන සසර දුකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන ධර්මතා අවශ්‍ය කරන චිත්ත වේගයන් මේ අනවරාග්‍ර සංසාරයෙන් අත මිදෙන්න අපේ හිත සූදානම් වෙන්නේ නැහැ. ඒකින්ද අපි හොඳට ඒ අවශ්‍ය කරන தত্ত্বයන් සකස් කරගන්න ඕනේ. නිවන් මාර්ග ධර්ම දේශනාවේදී අපි මේ පිළිබඳව ඊටා ප්‍රායෝගිකව සාකච්ඡා කරන බව දැන් මේ වෙනකොට මේ පින්වන්ත අය කවුරුත් දන්නවා. අපි දැන් දින කීපයක් තිස්සේ හිත පිරිසිදු කරගන්න ආකාරය සාකච්ඡා කරනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ආදී වශයෙන් මේ හිත පරිස්සම් කරගන්න විදිහ අකුසලයෙන් පිරිසිදු කරගන්න විදිහ සාකච්ඡා කරමින් ඉන්න අතර වාරයේ ditthi විසුද්ධි කොටසට අයිති නාම රූප කොටස ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට දින තුනක් තිස්සේ අපි අනිත්‍ය සංඥාව පුදවා ගන්න හැටි සාකච්ඡා කළා. ඒ පිළිබඳ යම් අවබෝධයක් දැන් ඇති කියලා මම හිතනවා. දැන් අපි අද දවසේ මේ සංස්කාරයන්ගේ තියෙන දුක්ඛයන් පිළිබඳව අපේ හිතෙන් හැම වෙලෙම මේ සසර දුක් පිළිබඳව අපිට අවබෝධ වෙන විදිහට හැම හැම නිමේෂයකම අපේ හිතෙන් සංසාර දුක්ඛ ස්කන්ධය පිළිබඳ බිය උපදින විදිහට අපේ හිත සකස් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීමක් තමයි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ නාම රූප ගොන්න නාම රූපේහි හිත යොදවලා එහි ඇත්ත తত্ত্বය විමසන්න අපි සූදානම් වෙනකොට අපේ හිත නාම රූපයන්හි රැඳී හිටින්නේ නැහැ. ඒ ඒ පේළියේ ඉන්නේ නැහැ. ඉන්නේ නැතුව හැමතැනම දුවනවා. බොහොම ආසාවෙන් දුවනවා. කම්මැලි භාවනා කරන්න කම්මැලි. හරිද? මේ ඉතින් ඇත්ත කතා කරගන්න එපා. වෙනත් දේවල් වලට තමයි හිත වැඩියෙන් යද වෙන්නේ. පංචකාම සම්පත්තිය තමයි යද වෙන්නේ. දවසෙන් වැඩි කාලයක්. ඉතින් ගත්ත අදිස්ථානයේ ඉස්සරහට දිගටම අරගෙන යන්න නම් යම් ආකාරයක වැඩපිළිවෙලකට අපි යන්න වෙනවා. මේ හිත හැම වෙලෙම ධර්මයේ ඇලිලා තියෙන්නත් සංස්කාරයන්ගෙන් මිදිලා ඒ සංස්කාරයන් පිළිබඳ බිය උපදින්නත්. මොකද ඉදිරියේදී අපි මේ සංස්කාරයන්ගේ යථාභූත ස්වરૂපය පිරික්සනකොට අපිට ටික ටික ටික ටික ඒවායෙම හිත යොදවගෙන එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න ප්‍රබල වැඩපිළිවෙලකට යන්න ඕනේ. කාමචන්ද ආදී දුරු කරගන්න ඕනේ. මේ සඳහා මූලික වශයෙන් මේ සංස්කාර යන්ගේ දුක් කියලා කියනකොට අපි දන්නවා මූලික වශයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ විදිහට මේ මේවා ගැන යම් දැනීමක් නොතිනවම නෙවෙයි නේද? කෙටියෙන් ඔක්කොම ටික ගැන අපි මොහොතකට සාකච්ඡා කරමු කෙටියෙන් පසු අපි ඒ පිළිබඳව නැවත නැවත අවශ්‍ය වෙලාවට සාකච්ඡා කරනවා මම මේ අත්ංගෙන් අහනවා දුක්ඛ සත්‍ය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පිහි විපයෝගෝ අප්පිහි සම්පයෝගෝ යම් පින්චන් ලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ආදි වශයෙන් දේශනා කරලා තියෙනවා. ඇත්තරම ජාතිය කියන මේ ඉපදීම, ජරාවටපත් වීම, ව්‍යාධියටපත් වීම, මරණයටපත් වීම කියන ඒවා දුක්ද නැද්ද? ඒවා ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන්හායක වීම මේවා දුක්ද නැද්ද? මේවා ජාති දුක, ඉපදීම දුකයි කියලා අපි දන්නේ නැද්ද? ජරාවටපත් වීම දුකයි කියලා දන්නේ නැද්ද? ව්‍යාධියටපත් වීම දුකයි කියලා දන්නේ නැද්ද? මරණයටපත් වීම දුකයි කියලා දන්නේ නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා දන්නේ නැද්ද? අපියන් හා එක් වීම දුකයි කියලා දන්නේ නැද්ද? කැමැති දේ නොලැබීම වශයෙන් දුක් ඒවත් කැමැති දේ නොලැබෙනකොට දුකයි කියලා දන්නේ නැද්ද? පංච පාදානස්කන්ධය දුකයි කියන කෙනා සමහර දන්නේ නැහැ වෙන්න පුළුවන් ටිකක් හරි. මං අහන්නේ එහෙනම් දුක්ඛ සත්‍ය කියන එක අපිට අවබෝධද? ඔක්කොම දන්නවද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී ඔක්කොම දන්නවනේ. මෙන්න මෙතන පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. එක අවස්ථාවක විසුණු වහන්සේලා පිරිවරාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක පර්වත ප්‍රදේශයකට යනවා. එවැනි කඳුකර ප්‍රදේශයකට ගියාම ඒක භික්ෂුන් වහන්සේ නමක් මහා ගැඹුරු ප්‍රපාතයක් ලෝකාන්තය වගේ ප්‍රපාතයක් දකිනවා හිමාල පර්වතයේ. මේ ප්‍රපාතය දැකලා මේ භික්ෂුන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ ප්‍රපාතය ලෝකේ තියෙන ලොකුම ප්‍රපාතයද කියලා. මේ ප්‍රපාතය හැරෙන්න වෙනත් ලොකු ප්‍රපාතයක් නැද්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට වැඩිය ලොකු ප්‍රපාත තියෙනවා. මොනවද කියලා අහපුවාම දේශනා කරන්නේ ජාති ප්‍රපාතය, ජරා ප්‍රපාතය, ව්‍යාධි ප්‍රපාතය, මරණ ප්‍රපාතය පියේ විප්‍රයෝගෝ අපියේ සම්පයෝගෝ යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං ওই විදිහට මේවා ප්‍රපාත වශයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ ඒවා වැටෙන්න පුළුවන් තැන්. අලියෙක් දැක්කහම පන්නන් එන අලියෙක් දැක්කහම අපිට අපිට බයක් උපදිනවා. අපි මෙතන හිටියත් ඒවා පන්නන් එනවා අපේ පිටිපස්සේ. ඈත තියෙන මහ ගිනි අඟුරු වලක් දැක්කහම අපිට ඒක භයානක දෙයක් කියලා බයක් උපදිනවා. නේද? එතකොට ප්‍රපාතයක් කියලා කියන්නේත් එහෙමයි. ප්‍රපාතයක් දැක්කහම ප්‍රපාතේ වගේ පස්සෙන් පන්නන් එන්නේ නැහැ. මම මොකද කරන්නේ? දැන් අලියා අර පැත්තෙන් එන්න පන්නන් එන අලියා දැක්කොත් මට කරගන්න දෙයක් නැහැ. නමුත් ගිනි අඟුරු වල හරි ප්‍රපාතේ හරි දැක්කා කියලා මට කරන්න දෙයක් තියෙනවා. මොකද්ද? පරිස්සමෙන් ඒකට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. අන්න ඒ නමුත් ඒ පිළිබඳ අපිට බය උපදිනවා. දැන් ප්‍රපාතයක් ළඟට ගිහලා මෙහෙම එවිලා බැලුවොත් එහෙම ඇඟ කිලිපොලායන් බයක් උපදිනවා. නේද? ඒක මහා දරුණු බයක් උපදින ඇඟ කිලිපොලායන් අම්මෝ වැටුනොත් නම් ඉවරයි කියලා. ආන් ඒ වගේ බයක් උපදින්න ඕනේ. ඉදිරියේ ලැබෙන්න තියෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් ආදී තමන්ට තව විඳින්න තියෙන දුක් මතක් වෙද්දී ආන් ඒ වගේ බය හැඟීමක් උපදින්න ඕනේ. ආන් එහෙම වුණොත් තමයි මේ සංස්කාරයගෙන් අපි මිදෙන්නේ. දැනට කොහොමද දන්නේ? ඉදිරියේදී මට ජරා දුකටපත් වෙලා විඳින්න තියෙන දුක්වල කියලා මතක් වෙලා අර ප්‍රපාතයකට වැටෙනවා වාගේ බයක් උපදින්න ඕනේ. එහෙම එකක් එහෙම තියෙනවද දන්නේ මට හැදෙන්න තියෙන බොහෝ අසනීප තත්ත්වයන් කියලා මතක් වෙලා ප්‍රපාතයකට වැටෙනවා වාගේ මහා බයක් උපදින්න ඕනේ. මට බොහෝ අසනීප දේ සසර ජීවිතේ දැන් මේ ජීවිතේ තව මෙන්න මෙහෙම ඉන්න හිටියට මොකද අංශ භාගයක් හදෙන්න පුළුවන්, දියවැඩියාවක් හදෙන්න පුළුවන්, තව බොහෝ රෝග නේද? චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීව රෝග, කාය රෝග, සීස රෝග, කන්න රෝග, මුඛ රෝග, දන්ත රෝග බුදුජානනාංශ දේශනා කරනවා. මේ ශරීරයේ නිරෝගීව තියෙන මොහොතක් ගැන බලාපොරොත්තුව තියාගන්න බෑ කියලා. හරි. එහෙනම් අන්න ඒ වගේ බොහෝ රෝග පීඩා ගැන විඳින්න තියෙන දුක් මතක් වෙද්දී ප්‍රපාතයක් දැක්කම ඇති වෙන බය වගේ ඇඟ කිලිපොලා යන බයක් Tamanට උපදිනවා. මරණ දුක් ගැන මතක් වෙද්දිත් එහෙමයි. වේරංගයෙන් වෙන්වීම ගැන මතක් වෙද්දිත් එහෙමයි. ළඟ ඉන්න සියලුම ප්‍රිය පුද්ගලයන්ගෙන් අපිට වෙන් වෙන්න තියනවද නැද්ද? අන්න ඒව මතක් වෙද්දි පින්නත් නේ අපිට හොඳටම බය උපදින්න ඕනේ. මේ සසර ජීවිතයේ විඳින්න තියෙන මරණ දුක්, ප්‍රියංගෙන් වෙන්වීම, අප්‍රියන් හායක් වීම, කැමති දේ නොලැබීම වශයෙන් කියලා ඇත්තට එහෙම හැඟීමක් එහෙම තියෙනවද දන්නේ නැහැ. ප්‍රපාතයක් ළඟට ගියාම තියෙන හැඟීමක් වගේ හැඟීමක්. බුදුරජාණන් වහන්සේට ඒ ඒ දේවල් ගැන ඇතිවිය යුතු චේතනාවල් මැනලා පෙන්වන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ කාටවත් මේ ලෝකේ ඇඳලා පෙන්වන්න පුළුවන්කම මෙන්න මේ තරම් ලොකු හැඟීමක් අර පොඩි කාලේ කියන්නේ මං පුතාගෙන් අහනවා චූටි පුතුන්ගෙන් අහනවා කොච්චර ආදරේ ධම්මට මේ මෙච්චර කියලා පෙන්වන්නේ නෑ මෙහෙම ලොකු උර කියලා අන්න එහෙම එහෙම හැඟීම් පෙන්වන්න පුළුවන්ද බෑ යම් කිසි උපමාවකින් ගෙනහරපාන්නේ ඒ වගේ සංසන්දනාත්මකව ඇතිවිය යුතු තත්වයන් පිළිබඳවයි හරිද? මතක් වෙනකොට මහා බියක් උපදින්න ඕනේ කියන එකයි. හරිද? ධර්මානුකූලව බොහෝ දේවල් සඳහන් කරලා තියෙනවා තව. නමුත් අපි මොහොතකට බලමු දැන් ඇත්තටම ජාතිය ඉපදීම දුකයි නේද ඉපදෙන්න වෙනවා කියලා කියනකොට අර පර්වතයකට මේ නිකන් මොකද්ද මේ ප්‍රපාතයකට වැටෙන්න තියෙනවා වගේ කියලා බයක් එහෙම තියෙනවද මහා ඇඟ පිළිපොලා යන බයක් එහෙම තියෙනවද හා දැන් නැහැ නේද මේ වෙලාවේ නැහැ දැන් බලමු මොකද වෙන්නේ කියලා හරිද අපි පොඩ්ඩක් ඒකයි මේ මොකද ප්‍රායෝගිකව මම කියවනේ ප්‍රායෝගිකව නිදහසේ අපි කතා කරමු මේ ධර්මදේශනා මාලාව නිදහසේ කතා කරන සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව මොකද අපි කරන්න ඕනේ කියන එක කතා කරගන්න ධර්මදේශනා මාලාව හොඳයි අපි පොඩ්ඩකට මෙනෙහි කරමු බලන්න කරන්න මෙනෙහි කරමු කියන්නේ පොඩ්ඩක් සාකච්ඡා කරමු. දරුවෙක් මව කුසක පිරිසිඳ ගත්තාම. හරිද? එතනින්දලා මේ ශරීරය පහළ වෙනතුරු මේ ලෝකෙට, ඒ කියන්නේ යා බිහි වෙනතුරු ගත කරන කාලය කොච්චර සැපද දින්නේ කියලා. නේද? අම්මගේ කුසේ නේද නේද? හරි සැපට ඇත්තේ. ආ බලමු පොඩ්ඩක්. මේ දාඩිය දානවට කැමතිද? ගොඩාක් දාඩිය දානවට කැමති. නැහැ. ඇයි අපි කැමති නැත්තේ දාඩිය හරි සෙවල ගතියක් තියෙනවා. ඇඹුල් ගතියක් තියෙනවා. ගඳ ගතියක් තියෙනවා. උකු ගතියක් තියෙනවා. නේද? ඒකින්ද ඒවා ඇඟේ තියෙනවා දැක්කොත් එහෙම අපිට දැනුනොත් එහෙම දාඩිය ඇඟේ තියෙනවා කොයි වෙලාවෙද හොදගන්නේ කොයි වෙලාවෙද හොදගන්නේ කියලා අදහසක් තියෙනවා. හොඳයි. දාඩියටත් වැඩිය ස්ටෙවල. දාඩියටත් වැඩිය ගඳ. දාඩියටත් වැඩිය උකු. දාඩියටත් වැඩිය ඇඹුල්. හරිද? ආන් ඒ වගේ ද්‍රාවණයක හරියට නිකන් පොකුණක වතුරක් අපි හිතමුකෝ නිකන් වතුර පොකුණක දැකලා තියෙනවා සමහර වෙලාවට නිකන් වතුර වලවල් තියෙන වතුර වලවල වතුර පිරিলা අර පාසි හැම මේ වෙලාව කුණු වෙලා ගඳ ගහන්නේ අර මේ වතුර පල් වුණාම නේ උකුවට වතුර එකතු වෙලා උකුවට වගේ තියෙන්නේ ආන් ඒ වගේ බහැලා ඉන්න උනොත් ගඳේ බැරි උකු ගතියක් තියෙන හොඳට අවුවට කැකෑරිලා රත් වෙලා තියෙන අපේ ශරීරයේ උෂ්ණත්වයටදී රත් වෙලා තියෙන හරිද ගඳ සෙවල ගතියක් තියෙන උකු උකු වතුරේක බහලා ඉන්න වෙනවා කැමතිද කොච්චර පහසුද හා පිළිසිඳගෙන ටික දවසකින්ම කෙටි කාලයකින්ම ඉන්ද්‍රියන්ගේ පහළවීම සිද්ධ වෙනවා එතකොට ඉන්ද්‍රියන්ගේ පහළවීම සිද්ධ වුණාට පස්සේ ආයතන තියෙනවා ඒ කියන්නේ ආයතන තියෙනවනම් ස්පර්ශය තියෙනවා. ස්පර්ශය තියෙනවා නම් වේදනාව තියෙනවා. එහෙනම් දින 70ක් 80ක් විතර ගියාට පස්සේ වේදනාව තියෙනවා දරුවෙකුට. දැන් බහැලා ඉන්නේ මොකේද? අර මං කිව්වා වාගේ ගර්භාෂ තරලයක ඉන්නේ. ඒක රසනේ එයාට. ඒක සෙවලයි. ඒක ගඳයි. ඒක අප්‍රසන්නයි. හිතා ප්‍රසන්නයි. අම්මා උඩුබැලි අතට හැරුණොත් මෙහෙම උඩුබැලි අතට හැරුණොත් කටුකොඩක ඉන්නවා වගේ නේද? අම්මා මේ යටපැත්තට හැරුණොත් ඔන්න පොඩ්ඩක් හොඳයි. අම්මා මෙහෙම තද වුණොත් එහෙම තෙරපීමක් තියෙනවා. අම්මා උණු වතුර බිව්වොත් දැන් බලන්න අපි උණු වතුරක බිම අපිට දාඩි දානවා. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපිට රස්නයක් තියෙනවා. අම්මා උණු වතුර බිව්වොත් එහෙනම් ඇතුළේ ඉන්න කෙනාට රස්නේ නේද? එතකොට අම්මා අගුණ දෙයක් කෑවොත් දැන් අපි මොන හරි බලමාළු හරි මොන හරි නේද වැඩිපුර දෙල් හරි මොන හරි කවම දවස් දෙක තුනක් අමාරුයි. ඒ අමාරු මොකද අපේ ලේ ධාතුවේහි ඒ හැරගතිය තියෙන හින්දා. මව්ගේ ලේම්ම ජීවත් වෙන ඇතුලේ හැදෙන දරුවාටත් ඒ වගේම තත්ත්වයක් තියෙනවද නැද්ද? අල්මාරියක් ඇතුලට දාලා වැහුවොත් එහෙම අපි අතපය අකුලලා උන්ඩි කරලා අර කාර් එකක ඩිකි එක වගේ එකට දාලා වැහුවොත් අත් දෙක අකුලලා කකුල් දෙක අකුලලා නේද? එක විනාඩි 10ක් ඉන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් හොඳ පොහොර උරියකට දාලා කට ගැට ගහලා බඳිනවා. හුලං විතරක් ඇතුළට යන්න කියලා. හ්ම් ඒ වගේ අත් කකුල් ඇකිලිලා මෙහෙම දිගටම ඉඳුණුත් එහෙම ලේසිද වැඩි නෑ. අම්මා දිව්වොත් ගැස්සෙනවා නේද? එතකොට අර ඉසේ කැක්කුම් බඩේ කැක්කුම් කකුලේ කැක්කුම් ඔය හැම එකක්ම මෙයාට තියෙනවද නැද්ද? කියා ගන්න පුළුවන් වචනයක්වත් කාටවත්. මහා ඝනාන්ධකාරයක. සද්ද කොහොමද දන්නේ? මේ පුංචි කම්පිති දෙක හිමින් වහලා බලපුවා මොනවද ඇහෙන සද්ද? කර්මාන්තශාලාවක සද්දයක් වගේ ඇහෙනවා. ඊට වැඩි සද්දයක් මේ තරල හරහා මේක මහා යන්ත්‍ර යන්ත්‍රකාරයෙක් ඉන්නවා වගේ. ඒ ඉතින් ඉන්දියන් පහළ වෙලා තියෙනවා නම් නේද? සද්ද ඇහෙනවා. එහෙනම් මහා සද්ද තියෙන තැනක සෙවල ගඳ උකු උකු ද්‍රාවණයක බැහැගෙන හ්ම් ඊළඟට අම්මාගේ අම්මා කන බොන දේවල් හැටියට අම්මට උණක් ගැවුණා. වලික්කුවක් හැදුණා නේද? සමහර මව්වරු ඉන්නවා අපේ රටේ නම් නෑ මං හිතන්නේ. මත්පැන් පවා බොනවා. නේද? මත්පැන් පානය කරන මවක් නම් ළමයාට පොඩි කාලෙම එයා මත් වෙලා ඇතුලේ. ඉතින් මේ වගේ දුකක් විඳගෙන තමයි ඉන්නේ. ඔහොම ඉන්නකොට ටික ටික ටික ටික මොකද වෙන්නේ? ලොකු වෙනවා. ලොකු වෙනකොට මේ බෑග් එකේ ඉන්න අමාරුයි. හ්ම්. එතකොට මොකද කරන්නේ? ඉන්න බැරි හින්දායි දඟලන්නේ. ඉන්න බැරි හින්දායි දඟලන්නේ. නේද? දඟලලා දඟලලා දඟලලා ටික කාලයක් ගිහලා ඉන්න බැරි තත් වෙනකොට කකුල් දෙකෙන් අයින් පටන් ගන්නවා. කකුල් දෙකෙන් ඇනලා ඔළුවේ තද කරන්න පටන් ගන්නවා. කකුල් දෙකෙන් යන යන ඔළුවෙන් තද කරන්න පටන් ගන්නවා. එතකොට තමයි ඔන්න කියනවා අම්මට ප්‍රසූත වේදනාවක් ඇති වෙනවා අය කියලා. දැන් ඉතින් මොකද කරන්නේ මේ ළමයා ওই විදිහට දැන් උඩු බැලිය අතට ඔළුව තියෙන උඩට උඩ වැත්තට ඔළුව තියෙන එක නා කකුලෙන් යන යන යන යන යන යන යන දඟලලා යටට හැරෙන්න ඕනේ. යටට හැරෙනකන් අයිනවා. ඇන්ලා ඇන්ලා ඉවර වෙලා ඔහොම ඔහොම ඉන්න වෙලාවක එක වෙලාවක යටට හැරිච්ච වෙලාවක යන යන මොකද වෙන්නේ? ගර්භාෂ නාලයේ බෙල්ල හිර වෙනවා. බෙල්ල හිර වෙනවා දැන් උරහිත ගන්න බෑ. දැන් ආපහු ගන්නත් බෑ. නේද? දැන් ඉතින් ඇතිපදන් දඟලන්න ඕනේ මේ ළමයා. ඒ දඟලනකොට ඉතින් වෛද්‍යවරු හරි කවුරු හරි උපදෙස් දීලා තියෙන්නේ අම්මට තෙරපන්න කියලා. නේද? හරියට වැසිකිලි කැසිකිලි කරන්න ගියාම තෙරපනවා වගේ ඊට වැඩි තෙරපීමක් කරන්න ඕනේ. ඒ තෙරපනකොට මොකද වෙන්නේ? මස් ඉරාගෙන, ලේ විදගෙන, අසුචි ගොඩක, මුත්‍රා ගොඩක අර අපි සුදු ලේ ධාතුවත් එක්ක මහා වේදනාත්මක මහා කුණු ගොඩක ළමෙක් බිහි වෙන්නේ. එහෙමද නැද්ද? එතකොට අමු අමුවේ අර පෙකණියල අරගෙන කපන්න ඕනේ. ඊළඟට අර දියපට්ටයක් අපේ අතක දාලා තිබ්බා කියන්නකෝ දියපට්ටය. මේ මේ පොකලමක් කියන්නේ. නේද මේ. ඒක රිදෙන්නේ නැහැ ඉතින් නේද පිච්චුනහම. රිදෙනවා රිදලා ඊට පස්සේ අරක දැම්මට පස්සේ ඊට පස්සේ රිදිලා ගියා. හැබැයි කැඩුනොත් අර හැමත හුලං වදිනකොට රිදෙනවා. ඒ වගේ දියපට්ටයක් ඇතුලේ හිටිය මේ ළමයා එළියට ආපු ගමන් ජීවිතේ පළවෙනිවතාවට හුලං වදිනකොට තෙල් කටාරමක දාලා බදිනවා වගේ රිදෙන්න පටන් ගන්නවා. මේ වගේ අනන්ත දුක් තව බොහෝ දේවල් තියෙනවා ධර්මයේ. මම මේ ටිකක් කිව්ව බොහොම ටිකක් කිව්ව මේ ඉපදීමේදී සිද්ධ වෙන දේ. මේ වගේ ළමයෙක් කරන් වතුරට ඇල්ලුවොත් ඉපදිච්ච ගම නේද? යාර පිච්චෙනා වගේ දැනෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් ওই වගේ තමයි මේ උත්පත්ති කියන එකේ ස්වභාවය. දවස් 200 ගාණක් 280 ගාණක් ඉන්න එපා මම දන්නේ නැහැ 280 ගාණක් නේද දවස් 280 ගාණක් ඉන්න ඕනේ අහම මාස 9කට වැඩි ගාණක් එතකොට මේ කැමතිද දැන් මොකද කියන්නේ ඊට පස්සේ ඉපදුනාට පස්සේ කතා කරගන්න බෑ කියන දේ තේරෙන්නේ නැහැ කිසිම අපහසුාවක් කියන්න විදිහක් නැහැ අඩුම ගානේ ශරීරය හරව ගන්න බෑ දවස් ගාණක් යනකම් උඩුබැලි අපිට. කවුරු හරි මොන හරි දුන්නොත් නේද කිරි ටිකක් උරා බීලා ඉන්නවා මිසක් කිසිම දෙයක් කරගන්න බෑ. මාස ගාණක් යනකම් ඇවිද ගන්න බෑ. කතා කරගන්න බෑ. පේන දේ තේරෙන්නේ නැහැ. ඇහෙන දේ තේරෙන්නේ නැහැ. කොහේ ඉන්නවද දන්නේ නැහැ. මොනවා වෙනවද දන්නේ නැහැ. කාගේ හරි මත රඳා පැවතිලා ජීවත් වෙන්න වෙනවද නැද්ද? මොහොතකට හිතලා බලන්න. උඩුවැල උඩුබැලිය අතට අපිව දාලා ඉන්නවා. මොකුත් කර කියා ගන්න දෙයක් නැහැ. කතා කර ගන්නත් බෑ. මොකුත් බෑ. කෑ ගහන්න විතරයි පුළුවන්. කොහොම ගිහලා දවස් ගාණක් ගියාට පස්සේ අනිත් පැත්ත බෙල්ලුනොත් ගුරුමිනිය බෙල්ලුනා වගේ තමයි. නේද? උඩුබැලිය අතර හිටිය එක්කෙනා මුණින් අතර හැරුණොත් ආය ආය උඩුබැලිය අතර හැරෙන්න බෑ. කූඹිය කෑවක්වත් එලව ගන්න බෑ. නේද? ඉතින් මේ වගේ ජීවිතයකට වැටෙනවට කැමතිද? කැමති. දැන් ওই වගේ දේවල් ගැන මතක් කරනකොට දැන් මොකද හිතෙන්නේ ඉපදීම ගැන? අම්මෝ ආයෙනම් ආයෙනම් බෑ ආයෙනම් බෑ. ඉතල හැම එකක් තිබුණේ අපි ඔය ටික කතා කරන්නේ ඉතල හැම එකක් තිබ්බද? නෑ. ආ දැන් තියෙනවා. ඔන්න බලන්න පින්වත්නි විනාඩි 15යි ගියේ. විනාඩි 15ක් සාකච්ඡා කිරීමෙන් ඉපදීම පිළිබඳ බය උපදින தത്വයට අපේ හිතපත් වුණා ඇසීමෙන් විතරක්. බලන්න අපේ චිත්තසංතානයේ තියෙන හැඟීම් කොච්චර ඉක්මනට වෙනස් කරන්න පුළුවන්ද කියලා නේද? අපේ හිත කොච්චර ඉක්මනට එක එක පැත්තට හරවන්න පුළුවන්ද බැයිද? ඒකනේ හුඟක් වෙලාවට ඔය ඡන්ද කාලයට එහෙම දේශපාලකනේ මොකද කරන්නේ? අපිව හරවනවා ඉක්මනට ඒ පැත්තට කදිරට හරවනවා. නේද? ඇවිල්ලා කියලා කියලා කියලා කියලා කරපු හොඳ කියලා කියලා අනුන්ගේ වැරදි කියලා කියලා කියලා කියලා කොහොම හරි හරවනවා. මේ විදිහට අපිට මේක හරවන්න පුළුවන්. යම් දෙයකට නැඹුරු කරවන්න පුළුවන්. නැවත නූපදින தත්වයකට උපදීම සඳහා බය කියන එක අපේ තුල උපදින් අපේ තුල ඇති වෙන්න පුළුවන්. තව එකක් පොඩ්ඩක් සාකච්ඡා කරමු. ව්‍යාධිය දුකද නැද්ද? හරි. ඉතින් ඒක ගැන එහෙනම් කතා කරන්න දෙයක් තියෙනවද? ව්‍යාධිය කියලා කියන්නේ මට ඉදිරියේදී එළඹෙන්න තියෙන කොයි දවසක හරි කොයි කාලෙක හරි සසර ජීවිතේ මට එළඹෙන්න තියෙන ව්‍යාධි දුක් කියලා ව්‍යාධි දුක් අපේ අසනීප දුක් කියලා මතක් වෙනකොට ඇඟ කිලිපොලා යන බයක් වගේ උපදිනවා. දැන් තියෙනවද එහෙම එකක්? දැනට අඩුයි නේද? එහෙම වෙන්න ඇති. ඕවා වෙන එකක් නැහැ. එහෙමයි හිතෙන්නේ. නේද? නමුත් ඔන්න බක් පොඩ්ඩක් මෙහි කරමු. මොකද නලියන්නේ? අන්නේ. ඉන්න බැරුවයි දඟලන්නේ. ඇයි? රත් වෙනවා. නේද? ඔහොම ඉඳගෙන ඉන්නකොට රිදෙනවා. රත් වෙනවා. ඉස්පිරිතාල වලට ගියාම දැකලා තියෙනවා සමහර ඇත්තන්ට හෙල්ලෙන්න බෑ. අංශභාගය වගේ ලෙඩක් හැදුනහම මොකද වෙන්නේ? හෙල්ලෙන්න හෙල්ලෙන්න බෑ. නලියන්න බෑ. රත් වෙනවා. දැකලා තියෙනවා දැන් ඒවට මෙට් එහෙම හදලා තියෙනවා නිකම්ම නේද? ඒ රත් වෙන එක අඩු කරන්න අර නේද? එක කරන්ට් එකට ගහපුවාම එක සැරයකට එක පැත්තක් ඉස්සෙනවා ඊට පස්සේ ඒ පැත්ත පාත් වෙනවා ඊට පස්සේ අනිත් පැත්ත ඉස්සෙනවා ගෙඩි ගෙඩි වගේ තියෙන දැකලා තියෙනවා ඒ රත් වෙන හින්දා. එතකොට මේ ඉතින් තමන්ගේ පැත්තට හිත යොමු කරලා හොඳින් මෙනෙහි කරන්න ඕන මෙහෙම ඉඳගෙන භාවනාවක් විදිහට මේ ශරීරය හොල්ලන්නේ නැතුව ඉඳ සිද්ධ වුණොත් මේ අත් දෙක උස්ස ගන්න බැරි වුණොත් මේ කකුල් දෙක හොල්ල ගන්න බැරි වුණොත් හැරෙන්න බැරි වුණොත් මට මොන වගේ තත්ත්වයක් උදා වෙනවද කියලා මෙනෙහි කරන්න ඕනේ නිකන් බෑ හරි හොඳට මෙනෙහි කරන්න ඕනේ භාවනාවක් විදිහට අර ජාති දුකට අදාළ මන් ටිකක් කිව්ව තව තව ඒවා එකතු කරගන්න පුළුවන් නේද එකතු කරගෙන මෙනෙහි කරන්න ඕනේ ඊළඟට පොඩි ළමයෙක් විඳින දුක මෙනෙහි කරන්න ඕන. දැන් අපි මේ කතා වුණේ දැන් ව්‍යාධිය ගැන මෙනෙහි කරන්න ඕන. මේ අත් දෙක උස්ස ගන්න බැරි වුණොත්, කකුල් දෙක උස්ස ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අත් දෙක උස්ස ගන්න බැරි තත්යකට මට ආවොත්, කතා කරගන්න බැරි තත්යකට ආවොත්, ස්වභාව ධර්මය විසින් අනේ යාට කතා කරගන්නත් බෑ, අත් දෙක උස්ස ගන්නත් බෑ, කසවන්නේ නැතුව ඉන්න ඕනේ කියලා ඔළුව එහෙම කසන්නෙම නැද්ද? හදිසියෙ මට කියන්නත් බැයි නම්, අත් දෙක උස්ස ගන්නත් බැයි නම්, ඔළුවේ පුංචි කැසීමක් ආවොත් මොකද කරන්නේ? මොන ඉවසිල්ලක් ඉවසන්න වෙනවද කියන්නේ? නේද? දැන් කසනකොට අපිට ඉන්න පුළුවන් ද කසන්නේ නැතුව? නැතුව. චුට්ටක් ඉඳලා බලන්නකෝ වෙලාව. කසන වෙලාවක ඔළුව එහෙම කසන වෙලාවක නෑ මං කසන්න නැතුව ඉන්නවා කියලා ඉඳලා බලන්නකෝ. ඉන්න බෑ. එහෙනම් ඉන්න වෙනවා දවසක. හරිද? හැරෙන්න නැතුව ඉන්න වෙනවා. පුංචි කාලේ වැසිකිලි කැසිකිලි කරගත්තාම ලොකු කෙනෙක් ඇවිල්ලා කවුරු හරි පිරිසිදු කරනකන් එහෙම ඉන්න වෙනවා හරි අප්‍රසන්නව ඉන්නේ. නේද? සමහර අය එකතෙන් වුණාම එහෙමම ඉන්න වෙනවද නැද්ද? කවුරු හරි පිරිසුදු කරනකම් ඉන්න වෙනවා. මේ ඇඳුම් පැළඳුම් ආදී අයින් කරගෙන අපි ඉක්මනට පිරිසුදු වෙනවා හැන්දෑවට. මේ දාඩිය හොදගෙන අලුත් ඇඳුමක් අඳගෙන ටිකක් සනීපයක් ඇති කරගන්න. ඒවා මොකක්වත් කරගන්න බෑ. කිලුට ඇඳුම් පිටින් කවුරු හරි අයින් කරනකම් ඉන්න වෙනවා. කතා කරගන්න බෑ. අතක් උස්ස ගන්න බෑ. ඊළඟට සමහර ඇත්තන්ට මොකද වෙන්නේ? ඔය එකම තැන එකම ඉරියව්වෙ ඉන්න ගමන් මේ පැත්ත මේ පැත්ත රත් වෙලා රත් වෙලා රත් වෙලා මොකද වෙන්නේ? තුවාල දානවා. මැස්ස වහනවා. ඔළුවේ මැස්සෙක් වැහුවොත් මොකද කරන්නේ? කරන්න යන්න තු හිම වින්ද වෙනවා නේද? ඔළුවේ මැස්සෙක් වැහුවොත් එහෙම වින්ද වෙනවා. ඉතින් නිකන් ඕවා අහගෙන ඉඳලා බෑ. මොකද කරන්න ඕන? මෙනෙහි කරනවා. ඔළුවේ මැස්සෙක් වැහුවොත්, ඔළුව කැසුවොත්, කූඹියෙක් කෑවොත්, නලියෑවොත්, රත් වුණොත් මේ ඇඟ රත් වුණොත් මෙහෙම වින්ද වෙනවා. හොල්ලන්න හිතේ වුමනාව තියෙනවා. හිතෙන් බලය දුන්නට, හිතෙන් බලය දුන්නට හෙල්ලෙන්නේ නැහැ. මම දන්න කෙනෙක් හිටියා සෙල්ලම් කර කර හිටි. උණක් ගැලුණා. බෙහෙත් ජීෙන් දයන් කියලා කියනකොට තරුණ ළමේ බෙහෙත් ජීෙන් දයන් කියලා කියනකොට නැගිටින්න යාගේ කකුල් දෙක උස්සන්න යා උත්සාහ කරනවා. කකුල් දෙක ඉස්සෙන්නේ නැහැ. කොන්දෙන් පල්ලෙහා පන්නේ නැතුණා. මොකක් වුණාද කියලා කාටවත් හොයන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි කියනවා යාට බලන්න දැන් අපි අපි කකුල උස්සන්න හදනකොට උස්සන්න උස්සන්න හදනකොට දැන් අපේ හිතෙන්නේ බලය එන්නේ. ඉතින් හිතෙන් යාගේ බලය එනවා. එනකොට කකුලේ ඇඟිල්ලක් විතරක් මෙහෙම හෙල්ලෙනවා කකුල හෙල්ලෙන්නේ නැහැ. හරිද? ඉතින් අපි දැකලා තියෙන නේද ගොඩාක් දුක් විඳින රෝගීන්. නේද අපි දැකලා මොකද කරන්නේ? අනේ පව්. අනේ පව් කියලා නිකන් එනවා. නේද? ඒ හැම වෙලාවකම කොහොමද මෙනෙහි කරන්නේ? අපේ වැරද්ද තියෙන අපි කොහොමද මෙනෙහි කරන්නේ? මේ தත්වයෙන් මම අත මිදිලා නැහැ. මේ தත්වයෙන් මම අත මිදිලා නැහැ. මට මෙවැනි தත්වයකටපත් වෙන්න තියෙන ඉඩකඩ ඕනෑ තරම් තියෙනවා. ඕනෑ තරම් තියෙනවා. මම ඒකෙන් අත මිදිලා නැහැ. අපි හිතන්නේම නෑ මට වෙන්නේ නෑ. මට වෙන්නේ නෑ. මට වෙන්නේ නෑ. මට මෙය විය හැකි. මේක තමයි සංස්කාරයාගේ තියෙන தත්වය. නේද? රූපය හැම වෙලෙම වෙනස්භාවයකට පත් වෙනවා. වේදනාව හැම වෙලෙම වෙනස්භාවයකට පත් වෙනවා. සංඥා සංකාර විඥානයන් හැම වෙලෙම වෙනස්භාවයකට පත් වෙනවා. ඉතින් ඒක සැප පැත්තටම පත් වෙනවා කියන කියන්න බෑ කොයි පැත්තට පත් වේද කියලා කියන්න බෑ සැපපත්තත් සැප පැත්තට හැරුණත් ඒක තියා ගැනීම කියන එක පවත්වා ගැනීම කියන එක කරන්න පුළුවන් එක හරි අපි ඔක්කොගේම ශරීර අපි මොන තරම් තරුණ කාලයේ ප්‍රියව නේද සම්මත වශයෙන් අන් අයට ප්‍රිය තත්ත්වෙන් හිටියත් ඒවා වැහැරිලා වැහැරිලා වැහැරිලා ගිහිලා කොන්ද කුඩු වෙලා නේද මම දන්න කෙනෙක්ගේ මොකද උනේ නාසයේ නිකටේ දණිහ ගෑවෙන තරමටම කොන්ද කුඩු නේද ගෙකට ගෑවෙන්න පටන් ගන්නවා ඒ ගානට කොන්ද පුදු වෙනවා. හරිද? අන්තිමට මොකද උනේ? නාසය දිය වෙන්න පටන් ගත්තා. කන් දිය වෙන්න පටන් ගත්තා. හරි. නාවලා නාවපු ගමන් ගෙනල්ලා තියලා net එකකින් වහන්න ඕනේ. ඇයි ඒ? මැස් වහනවනේ. ඉතින් මෙවැනි මහා දුක්ඛිත තත්යකට සසර මාවපත් වෙන්න පුළුවන්. තිරිසංගත වෙලා ඉපදින්න සත්තුන්ගේ කොහොමද? මාව තිරිසං සතෙක් වෙලා උපදින්න සිනිර කඩක් තියනවද නැද්ද? තියෙනවා. නේද? හොඳයි. සතෙකුට හැදුනා කියලා හිතන්නකො අර ලොකු කුරු හරෙකුට. කුරල් ලෙඩක් හැදුනා කියලා හිතන්න. හ්ම්. අර ශරීරය අරගෙන ඇවිදින්න බෑ. කුරේ එයාටම ඇනෙනවා. කට ඇනවා වගේ ඇන්නේ එයාගේම කුරේ. අන්තිමට මොකද වෙන්නේ? එක කකුලකට හැදෙනවා පොරක ගහ හැදෙනවා දෙකකට හැදෙනවා තුනකට හැදෙනවා දැන් ඇවිද ගන්නම බැරුව යනවා ඊට පස්සේ කොහරි තැනක වැටෙනවා වැටිලා ඉතින් දැන් ඇඟේ අසනීපයක් නැහැ නේ කුලේ අසනීප තියෙන්නේ හරි ඉතින් බඩගිනි පිපාසාව ඔය ඔක්කොම තියෙද්දී දන්නවද ඔය ලොකුවට හිටියට බිමට වැටුණොත් ඒ වෙලාවෙ නම් කවුද ඉන්නේ මැස්ස වෙනවා කඩි එනවා කූවි එනවා දැන් යාලා යාලා වැඩේ කරන්න පටන් ගන්නවා හිතන්න බලන්න මොන දුකක්ද විඳින්න වෙන්නේ කියලා නේද කඩි කනකොට කූමි කනකොට ලේසියක්ද මැස්ස වහනවා පණුව ගහනවා නේද එක කුණු වෙලා මැරෙනවා එක තැනක කැලේක එහෙමනම් ප්‍රතිකාරයක් කරන්න දැන් මිනිස්සු ආශ්‍රයේ ඉන්න සතෙක් නම් ප්‍රශ්නයක් නැහැ. කැලෑවල් වලට වෙලා තැන් තැන් වල තැන් තැන් වල දුක් විඳින සත්තු කොච්චරනම් ඉන්නවද? කාටවත්වත් ඒ දුක් පේන්නෙත් නැහැ කියන්නත් බෑ. සසර අනන්ත දුක් විඳින ව්‍යාධි දුක් අපි මේ කරන කියන දේවල්. ඇයි ඇයි තිරිසන් වෙලා උපදින්නේ? කයෙන් කෙරෙන වැරදි, වචනයෙන් කෙරෙන වැරදි, හිතෙන් කෙරෙන වැරදි ඔහේ ගානක් නැතුව එකතු වෙලා හොඳ කේලම් ටික ඇදලා බානවා නේද? අනුන්ට රිද්දවන වැඩ කරනවා, කුහකකම් කරනවා, ඊර්ෂ්‍යාකම් කරනවා. කිසි ගානක් නැහැ ගෙදරට වෙලා ඉද්දි. නාම ප්‍රතිඵලය. මීහරක් දෙනක් වෙලා උපදිනවා. <laughs> නේද? එක එක එක එක සත් වෙලා උපදිනවා. പ്രേතය වෙනවා, භූතය වෙනවා, මලයක් වෙනවා, අනන්ත දුක් විඳින්න වෙනවා. ඉතින් මේවා ක්‍රමානුකූලව මෙනෙහි කරන්න ඕනේ. හරිද? සංසාරගත දුක්කේ. මේ සංස්කාරය හින්දා අපිට අධික ලෝභය ඇති වෙනවා. ඒ ලෝභය ඇති වෙන්නේ දුවය, පුතාය, සහෝදරයාය, ඥාතියාය, ඉඩමය, ගෙදරය, හරිද? ඉතින් දන් දීලා, සිල් රැකලා මේවායින් අත මිදෙන්න භාවනා කරලා මේවායින් අත මිදෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දී ක්‍රමානුකූලව ඒක පටන් ගන්න නැතුව මොකද කරන්නේ? අර මත්තෙම නැහි නැහි නැහි නැහි ඉන්නවා. 70යි 80යි දැන්. අය පොල් ගෙඩියක් වැටෙන්න බෑ තාම. නේද? එහෙම පුළුවන්ද කියලා නේද? කොරක ගහ හරි අර එහා පැත්තේ වැටෙන් එහා පැත්තට වැටෙන කියලා හැරමිටින් හරි මෙහා පැත්තට දාගන්න තමයි බලන්නේ. මොකද ඇය ඕක පාරේ තිබිලා කවුරු හරි ඇහිඳන් ගියා කියලා ආය ඕක මොකද වෙන්නේ? දැන් දරුවන්ගේ ටික ඒ කට්ටියට බාර දීලා නේද? තමන්ගේ තමන්ගේ විසුද්ධිය හදාගන්න බලන්න ඕනේ කවුරුත්. හ්ම් වයස් යනකම් ඉන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මම වයසට ගිහිල්ලා නම් මම මේ කියන්නේ. නේද? තවත් මේක හරියන්නේ නෑ. බලාගෙන පරිස්සමෙන් ප්‍රපාතයට ලිස්සලා වැටෙන්න පුළුවන්. ලිස්සන තැනක අපි ඉන්නේ. හරි මේක සෙල්ලමක් නෙවෙයි. අන්න එහෙම බොහෝ අධික දුක් දුක්ඛිත සත්‍යයන් වලට මුහුණ දෙන්න තියෙනවා. මේ මොහොත ගන්න පින්වත්නි ලෝකේ කී දෙනෙක් නම් කී දෙනෙක් නම් මේ වෙලාවේ තමන්ගේ ප්‍රිය උපදවන අයව මිනි පෙට්ටියේ තියලා සාලයට වෙලා කලන්ත දදා වැටි වැටි ඇද්ද මේ වෙලාවේ ලෝකේ කී දෙනෙක් නම් නේද ලෝකේ කී දෙනෙක් නම් මේ වෙලාවේ ප්‍රසූත වේදනා ඇති වෙලා මහා විලාප තීති කෑ ගහ ඇද්ද ලෝකේ කී දෙනෙක් නම් මේ වෙලාවේ අතපය කැඩිලා බිඳිලා නේද? අනන්ත දුක් විඳිනවා ඇත්ත. ලෝකේ කී දෙනෙක් නම් මේ වෙලාවේ තමන්ගේ ශරීරයේ නොයේකුත් අසනීප හැදිලා නේද දැකලා තියෙනව නේද? වෙලාවක යන්න ඕනේ කට්ටිය එකතු වෙලා. බණ අහන්න ආවා වගේම වෙලාවක යන්න ඕනේ පිළිකාරෝහලට. හරිද? නොයේකුත් තැන් වලට ගිහිල්ලා ඒවා බලා ගන්න ඕනේ. විඳින්න වෙන දුක් බලා ගන්න ඕනේ. ඒවා බලලා අනේ පව් කියලා හැරිලා යන්න නෙමෙයි තියෙන්නේ. මොකද්ද? ඒවම් භාවි ඒවම් ධම්මෝ ඒතං අන්තෝති මේ මේ ස්වභාවය මේ ධර්මය මේවයින් මං අතමිදිලා නෑ මම අතමිදිලා නෑ මට මේ සියල්ල සිද්ධ වෙන්න පුළුවන් ඉඩ කඩක් මේ ජීවිතයේදී හෝ වෙනත් ජීවිතයකදී තියෙනවා. පාරේ යනකොට පිරිසන් සතෙක් දැක්කහම ඒ සතා මොනවා හරි මහා දුකක් විඳිනවා දැක්කහම හරිද? අපිට සංඥාවක් විදියට එන්න ඕනේ මෙතෙන්ට මාවපත් වෙන්න පුළුවන් කියලා. එහෙම හිතුණත් දන්නේ නැහැ ඊ පෙර දෙක සැරයක් වත්. විත්තියේ ඉන්න හුණත් ඇති පින්නත් නේ කෙනෙකුට සසර කලකිරෙන්න. වැඩේ තියෙන මේවා පේන්නෙම නැහැ. පේන්නෙම නැහැ නේද? එහෙට මෙහෙට එහෙට මෙහෙට දුවන සත්තු ඉන්නවා. එතන තියෙන රූප වාහිනිය නම් හොඳට පේනවා. අර සත්තුම පේන්නේ නැහැ අපිට. ඒ මොකද අර පිස්සු වැටලා වගේ ඉන්නේ අර පොඩි පොඩි සැපයන් වලට. දරුවෝ දැකලා පිස්සු වැටිලා මේ මෙහෙ ඇවිල්ලා නේ හම්බුනේ. මෙහෙ ආවට පස්සේ දරුවෝ ලැබුණා. දෙමාපියෝ ලැබුණා. රූප වාහිනිය ලැබුණා. නේද? ඉඩම් ලැබුණා. ඔප්පු ලැබුණා. වාහන ලැබුණා. ඔය හම්බෙච්ච ඒවා හින්දා මොකද වැඩේ? හ්ම් පුදුම ආඩම්බරයන් වෙලාවක අපේ පුතා මෙහෙමයි කියලා ඉතින් ආයේ නෑ නේද? පුතෙක් පුතෙක් දුවෙක් සමාජයේ යම් ඉහළ තැනකට ගිහිල්ලා තියෙනවා නම් ආයෙ ඉතින් ඕක තමයි ඔළුවට ගන්නෙ. අරගෙන අපි මෙහෙමයි කියලා ඉන්නවා අපි මෙහෙමයි තමයි නේද ඈ මරණ වේදනාව ඇවිල්ලා කොරකියා ගන්න දෙයක් නැති වෙනකොට ලොකු කන් ටික ඔක්කොම ඔක්කොම ඉවරයි නේද ඔක්කොම ටික ඉවරයි අන්තිමට ඉතින් ආන් අපි මෙහෙමයි තමයි අන් දෙකක් එක්ක ඉන්නවන්නේ අර බලන්න මේ බුදුරජාණන් වහන්සේ හිටියානම් තෝදෙය කුක්කට වෙච්ච දේ දැක්කනේ නේද කවුද දන්නේ කකුල් නැතුව ඉපදිලා අන්න ගැරඩි වෙලා ඉපදිලා ලිං වල ඉපදිලා ගෙම්බ වෙලා ඉපදිලා ඉතින් ඒ තමයි අපි මෙහෙමයි කිය කිය හිටපුවා නේද අනිත් අයව තලාපෙලා දමමින් එහෙම ඉන්න වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි තමන් ඒවා පිළිබඳ නිවැරදි මෙනෙහි කිරීම කරන්නේ නැති හින්දා. තව දුරටත් අපි මේ මේ පිළිබඳ සාකච්ඡා කරනවා. නමුත් මම මේ දැන් මතක් කරනවා මේ ටිකේ මේ වෙලාවේදී මම අහන මේ අත්ංගෙන් දැන් මේ වෙලාවේ අද හෙට දවසෙත් අපි අපාදුක, പ്രേත, പ്രേත අසුරාදී තැන්වල තියෙන දුක් ගැන අපි සාකච්ඡා කරමු සැරෙන් සැරේ. අපේ හිත සංස්කාරයන්ගෙන් අත මුදවා ගන්න ඕන හින්දා. නමුත් මම මේ වෙලාවේ මේ අත්තන්ගෙන් අහනවා මේ ටික සාකච්ඡා කිරීමෙන් අපි ව්‍යාධිය ගැන පොඩ්ඩක් කතා කරා, මරණය ගැන පොඩ්ඩක් කතා කරා නේද? ඒ වගේ කතා කරපු ටික කතා කිරීමෙන් අර ඉදීම ගැන කතා කරා. මොකද හිතෙන්නේ? මේ වෙලාවේ මොකද හිතෙන්නේ? අප්පෝ ආයෙනම් බෑ. ආයෙනම් බෑ ආයෙනම් බෑ කියලා සිතුවිල්ලක් හැදිලාද නැද්ද දැන්? ඒක නම් හරියන්නේ නැහැ. ඒකෙන් නම් අයින් වෙන්න ඕනේ කියලා. කොච්චර කාලයකට පස්සේද දන්නේ ඔක ආවේ? නේද? දැන් අපි විනාඩි 40ක් විතර මේ පිළිබඳව සාකච්ඡා කරා. ආන් දැන් හරි. නේද? නමුත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කියවනේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියලා. ලොකු ප්‍රශ්නයක් අහන්නයි මම යන්නේ. දැන් නම් තියෙනවා මේ වෙලාවෙ නම් තියෙනවා අදහසක් ආයෙ නම් ඉපදීමක් ඕනෙම ඕනෙම නෑ කියලා අපේ හිතේ අදහසක් තියෙනවා. හරි. කොච්චර වෙලා තියෙයිද? කොච්චර වෙලා තියෙයිද? බණට ඉවර වෙලා විනාඩි 10ක් 15ක් තියෙයි. නේද? බණ ඉවරනම කවුරු හරි කෑමක් දුන්නොත් එහෙම හදිසියෙ එතනින්ම ඔබ ඉවරයි. එහෙනම් මේ හැඟීම මට ඉපදුනා. මේ හැඟීම මට ඉපදුනේ සංසාරගතව මට මේවා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන හින්දා. පාරේ තොටේ ඉන්න පිරිසක් අල්ලගෙන ඇවිල්ලා මම ඔය බණ ටික කියන්න ගියොත් එහෙම. මේ අත් උනම් දැන් ඒක හොඳට තේරුම් ගත්තා නේද? මං පාරේ යනකොට ඉන්න පිරිසක් එකතු කරගෙන මෙහාට එනවලු මෙහාට එනවලු මෙහාට එනවලු කියලා හරිද? කොහේ හරි තැනකින් ඉඳගෙන මං ඔය ටික කිව්වොත් එහෙම වැඩි දෙනෙක් මොකක් කියයිද? හාමුදුරන්ට ටිකක් පිස්සුවක්. ඒ හිත්වලට ධර්මය තේරෙන්නේ නැහැ නේද? එහෙනම් මේ ඇත්තෝ සන්තෝෂ වෙන්න ඕනේ. විනාඩි 40ක ධර්මයක් ශ්‍රවණය වෙනකොට මාව සංස්කාරයන්ගෙන් කලකිරෙන ස්වභාවයේ සිතුවිල්ලක් මට ඇති වුණා. ඒක මගේ සංසාරගත යම් කිසි පුහුණුවක්. ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. ඕක තියාගන්න එකයි වැඩේ. මේ වෙලාවේ ඔය හැඟීම ඉපදුනේ මං අර මව් ගර්භය ගැන කියනකොට හොඳට නිකන් ඒක අත්දකින්නවා වගේ දැනුණාද නැද්ද? නේද? අර දාඩිය මෙහෙමනම් දැන් හරිද? ආන් ඒ විදිහට පින්නත් නේ තමන් භාවනාවක් විදිහට මේක කරන්න ඕනේ. කොහොමද භාවනාවක් විදිහට මව් ගර්භය තුල ඉන්න කෙනෙකුට දැනෙන වේදනාව පිළිබඳව තමන්ට මෙහෙම ඉන්නකොට හිතාගන්න පුළුවන් නේද? හිතාගන්න පුළුවන් ඇස් දෙක පියාගෙන මේ ශරීරය පුරාවට අර වගේ නේද? ලෝදිය වගේ වටේට සෙවල ද්‍රාවණයක බහැලා හත් කකුල් අකුලගෙන ඊට පස්සේ එළියට එන්න හදනකොට නේද අම්මා උඩු බැලිය අතට ඉන්නකොට ඊළඟට ව්‍යාධීන් වලටපත් වෙලා අත උස්ස ගන්න බැරුව ඉන්නකොට පුංචි ළමයා විදිහට ඉන්නකොට කොයි වගේ දුක්ඛස්කන්ධයක් විඳිනවාද කියලා අනුමාන වශයෙන් තමයි හොඳට මෙනෙහි කරන්න ඕන දැනෙන විදිහට හොඳට මෙනෙහි කරන්න ඕනේ හරි මම කිව්ව ටිකයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දැකලා තියෙන නේද දෝමනස්සයන් නැති වෙච්ච අය කම්බුල් දෙකේමත් තියාගෙන උදේ ඉඳන් හැන්දෑව වෙනකන් නිින්ද යන්නේ නැහැ ලොකු දුක් ඇති වෙච්ච අය ආශ්‍රය කරලා තියෙනව නේද ප්‍රියංගෙන් වෙන් වෙච්ච අයව හම්බෙලා තියෙනව නේද ඒ කට්ටියට තියෙන දුක්ඛන්දරාව කොච්චරක්ද කියලා නේද කොහොමද සමහර වෙලාවට වැලි මූව කෑ ගහනවා වාගේ යටිගිරියෙන් එන ශබ්ද. ඒක තමන්ගේ සහෝදරයෙක්ගෙන් වියෝ වෙලා එක එක දැරිවියක් මම දැක්කා. ඒ කෑ ගහපු කෑ ගහල කොච්චරද මේ ශරීරයේ යන්තම් හයියක් තියෙනකන් යටිගිරියෙන් කෑ ගහනවා. ඊට පස්සේ කලන්ත දාලා වැටෙනවා. ඊට පස්සේ වටේ පිටේ කට්ටිය එකතු කරලා මොකද වෙන්නේ? කොහොම හරි වතුර ටිකක් ගහලා යන්තම් යන්තම් සිහිනකොට එයාට එකපාරටම ආයෙ මතක් වෙනවා මගේ සහෝදරයා වියෝ වුණා කියලා. එතකොට ආයෙ සැරයක් ඒක අහගෙන ඉන්න බැරි තරම් විලාපයක්. වචන නෑ ඒ විලාපේ. ආ ගන්න සද්ද විතරයි. ඒ මොකද යතුලෙන් එන ගින්න දරන්න බැරි කෑ ගැහිල්ලක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් එවැනි මහා දුක් ගොඩකට අපිව වැටෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් තියෙනවා. ආන් ඒවා මෙනෙහි කරන මෙනෙහි කර කර මෙනෙහි කර තමන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මේ සසර තියෙන විඳින්න තියෙන දුක් ගැන මෙනෙහි කරනකොට පින්නන්නේ ඒ ඒවා තේරෙනකොට තමයි ඒකෙන් අත මිදෙන්න අත මිදෙන්න ඕන කියන දැඩි හැඟීම එන්නේ. නැත්නම් අපි කොච්චර භාවනා කරන්න කිව්වා භාවනා කරන්න කිව්වා සිල් රකින්න කිව්වත් ඔක්කොටම එන්නේ පොඩි පොඩි ඉඩක් තියෙන අපේ හිතේ. දැන් ගින්න ගින්න තේරෙන්න ඕනේ. 11 ගින්නකින් දැවෙන බව තේරෙන්න ඕනේ. සංසාරගත සත්‍යය සියලු දෙනා ගිනි වලින් දැවෙනවා. අනේ මේ පොඩි ඉඩම් කෑලි වලට දැවෙන්නේ. පොඩි මස් කෑලි වලට දැවෙන්නේ. හරි. Tamanට ඕන හැටියට තියාගන්න බැරි දේවල් වලට මැරෙන්නම මැරෙන්නම හදනවා. හරි රාණ්ඩු අල්ලනවා. අනුපද කියා ගන්නවා, කේලම් කියා ගන්නවා, පොර අල්ලනවා. අන්නේ ඔකගේම තත්ත්වෙට මාව වැටලා තියෙන්නේ කියලා ඔය ටික දැන් මෙනෙහි කරනකොට අපි මම කියනවත් එක්ක මෙනෙහි කරනකොට ඔය වගේ හැඟීමක් ඉපදුනානේ නේද? මෙනෙහි කිරීම අයින් වෙනකොට මෙනෙහි කිරීම අයින් වෙනකොට හැඟීම නැතු යනවා. යමක් කළපු හින්දා එවැනි හැඟීමක් ඉපදුනා නම් ඒක නැති වෙනකොට ඒ හැඟීම නැති වෙනවා. ඒක නැති වෙනකොට ඒ හැඟීම නැති වෙනවා. තේරෙනව නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? ඔය හැඟීම තිබුණා නම් ඔය හැඟීම හැම වෙලේම තියෙනවා නම් සසරෙන් අත මිදෙන්න ලොකු තල්ලුවක් Tamanගෙම හිතෙන් තියනවද නැද්ද? වැරදි කරන්න බයක් තියනවද නැද්ද? දෙයනේ හරකෙකුනුත් එහෙම ආව කාට කියන්නද? නේද? දැන් මේ තියෙන මස් ටික හරක් හරකෙක් වුණා නම් නේද? බිම් බලාගෙන ඉන්න වෙනවා. අවුවේ වේලෙනවා, වැස්සේ තෙමෙනවා. ඉතින් ඉවරක් නෑ මහා දුකක්. කෝටු පාරවල් කණ්ඩ වෙනවා. එවැනි තත්යකට පත් වෙයි කියන බිය Tamanගේ సంతාණයෙන් නිබඳව ඇති වෙන විදිහට මොකද කරන්න ඕනේ? හිත සකස් කරගන්න නම් ඒවා ඔහේ බත් කකා බත් කකා බත් කකා විතරක් ඉන්න නැතුව අනුන්ගේ දේවල් විතරක් හොය හොය ඉන්න නැතුව එක එක එක එක දේවල් නෙවෙයි හැම නිමේෂයකම මෙනෙහි කළ යුත්තක් තියෙනවා. සසර බය මෙනෙහි කරන තැනත්තාට සංසාරයෙන් අත මිදින්න සංස්කාරයන්ගෙන් අත මිදෙන්න අවශ්‍ය කරන තමන්ගෙම හිතෙන් ලැබෙන හයිය ලැබෙනවා පින්නදී. අන්න ඒකට ඒක කරගන්න ඕනේ දෙයක්. හරි දැන් ওই යන්තම් හැඟීමක් ඇති වුණා නම් මං මං කිව්ව එකයි වාසනාවන්තකමක් තියෙනවා. සංසාරගත පුරුද්දක් තියෙනවා. ඒකට සතුටු වෙමින් මම මේ හැඟීම එක දිගට පවත්වා ගන්න ඕනේ කියලා. හරි. කටයුතු කරන්න ඕන. පුළුවන්ද? පුළුවන් කියලා එයයි. නේද? බණ ඇහිච්ච අය ඔහොම අහනකොට ඔක්කොමලා දැන් නේද? ඔක්කොමලා කියනවා මට පුළුවන් කියලා. හැබැයි කරන්නේ නැහැ. ඒ සඳහා සැලසුමක් හදාගන්න ඕනේ. ඒක කරලා බලන්න තමන් කොච්චර වෙනස් වෙනවද කියලා. හැමදාම ඔය හුළඟ යනවා වගේ ඒ ඒ වෙලාවට ඇති වෙන ඒ වෙලාවට ඇති වෙන සිතුවිලි විතරක් ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට තමන්ගේ සිතුවිලි හදන්න නැත්නම් මේ කොහේවත් යන තමන්ගේ වශයෙන් ගන්න බැරි මේ දෙන්න පුද්ගලයෝ දෙන්නේ තුන් දෙනෙක් මැත්තේ නැහෙනවා මුළු ජීවිතේම. <laughs> දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් දෙමව්පියෝ ස්වාමියා භාර්යාව ඔය මේ දෙන්නේ තුන් දෙනෙක් එක්ක නැහි නැහි ඉඳලා ඔක්කොම දාලා යන වෙන්න ගල් ගෙඩියක් වගේ වෙලා යන වෙන්න මේ ශරීරේ පණුවන්ටයි මැස්සන්ටයි දීලා යනවා මොහෙලම තියාගන්න ඉතින් ඒකෙන්ද එතන එතන දක්වා වෙනකන් ඔය අල්ලගෙන ඉන්න දේවල් ඔක්කොම අතාරින්න සූදානම් වෙන්නේ අතාරිනවා කියන්නේ යුතුයකම් අතාරිනවා කියන එකක් නෙවෙයි ගෙවල් දොරවල් දාලා යනවා කියන එකක් නෙවෙයි ඔන්න ඔය හිත නිවනේහි අලවා වාසය කරන්න ඕනේ මොකද කියන්නේ මම ඔය කියන විදිහට මෙනෙහි කරොත් ඒක වෙනවද නැද්ද එහෙනම් මගේ කොටස ඉවරයි දැන් කාය කොටස තියෙන්නේ තමන්ගේ කොටස නේද? හැමදාම මෙනෙහි කර කර ඒකාකාරීව ඒ කැමැත්ත තියාගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. දැඩි අදිස්ථානයකින් ඉන්න ඕනේ. දැඩි අදිස්ථානයකින් ඉන්න ඕනේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙන්න ඕනේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්න තියෙන වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න ඒ තරම් නේද? ඒ තරම් ප්‍රශ්නයක් නැහැ නේ. අන්න අර කෙනෙක් ඉස්පිරිතාලේ වැඩිලා ලොකු ප්‍රශ්නයක ඉන්නවා. හරිද කවුරු හරි අහනවා මේ මේසෙ මෙතනින් තියන්නද මොකද කියන්නේ කියලා. ගෙදර කෙනෙක්. හරිද? දැන් එතන මොකද කියන්නේ? අනේ ඔන්නක ඕන තැනක වෙනදා නම් ඒකට පොරාල්ලනවා. දැන් කියන්නේ ඕක ඕන තැනක ඕක ඕන තැනක තියාගන්නවා මට අර ආන් ඒ වගේ සංසාර ප්‍රශ්නේ ආපු අයට ඔය ඉඩම් කඩම් ගෙවල් දොරවල් ඕවා ගැන තරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ කියන්නේ සංසාර ප්‍රශ්නේ දාගන්න ඔළුවට. ඉතින් මේ අත්ත බොහෝම විශාල පුණ්‍ය කර්මයක් මේ සිද්ධ කරගන්නේ. තමන්ගේ බාහුවලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා ලෝකෙටම බණ අහන්න අවශ්‍ය කරන දායකත්වයක් ලබා දීලා කටයුතු කළා. ඉතින් ඒකින්ද ඒ ඒ ලබාගත් ආනිසංස වාරය ධර්මයේ ඇහිලා කොහේ හෝ තැනක කෙනෙක් සංවර වෙනවා නම් ඒ ඇත්තන් සංවර වෙන වාරයක් වාරයක් ගන්න මේ ඇත්තන්ට බොහෝ පින් රැස් වෙනවා. ඒකද එවැනි බොහෝ පුණ්‍යලාභී පින්වත් පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු කරගෙන මේ අත්තන්ට උතුම් ධර්මය අවබෝධ වෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිස්ථානයේ වාසනා ප්‍රඥා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති